අදත් ඒකමාරක විතර කාලයක් අරගෙන කියනවා ධර්ම දේශනාව සඳහා ඉතින් මම පුරුදු විදියට ආරාධනා කරනවා වෙන කිය යුතු කළ යුතු දෙයක් තියෙනවා නම් අපි ඒකට ලැබුම්කම් දෙමු. එහෙම නැත්නම් පුරුදු පරිදි අපි පේන බෙන්නාට පින් පැමිණීමේ ඥාතින් ජීපත් කර ගැනීමෙන් සහ අපේ પરමාර්ථ මෙනෙහි කර ගැනීමෙන් ඍජු කර ගැනීමෙන් දවසේ කටයුතු නිමාව සටහන් කරමු. ඊට කලින් තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රකාශයක් තියෙනවා නම් අපහැදිලි තැනක් පිළිබඳව මතක් කරන්න ඕන නම් මතක් කරන්නයි කියලා මම ඉල්ලන්නේ. ස්වාමීන් වහන්සේ මට තේරිච්ච විදිහට දැන් ඒ නන්ද කෝවාද සූත්‍රයේ තිබෙන විදිහට හේතුන්ගේ අනිත්‍ය බලලා වේදනාව වෙනකොට දුක සැප ඒවා අනිත්‍යයි කියලා බලලා අතහැරීමිනුත් මුලැමැදාග ගැන භාවනාවෙන් බලලා අතහැරලා එතකොට පටිගංශය රාගංශය එනකොට ඒ එන එකක් බලාගෙන ඉඳලා අතහැරලා මේ අනුශය අඩු කරගෙන අඩු කරගෙන ගිහිල්ලා සංයෝජන කැඩෙනකොට ඒ අනුශය සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නේ නැද්ද සිතෙන්? ඒක තමයි ඉවත් වීම කියන්නේ මේ එක පහරකින්ම ගහන්න බෑ පහර හතරකින් තමයි කඩලා යන්නේ නැත්තම් සෝවාන් සකදාගාමි අනාගාමි ආර්යහත් වශයෙන් ඉතින් මේ පළවෙනි හැරෙන්න විශ්වාසයක් ඇති වෙනවා මට මේ කඩන්න පුළුවන් කියලා ඒකෙන් ඒකෙන් ඒ පුද්ගලයා අර කාම ලෝකේ ඉක්මවන්න පුළුවන් තරමට යනවා නමුත් ඒත් එක්කම දෙවෙනි පහර තුන්වෙනි පහර හතරවෙනි පහර ගහILLෙන් තමයි මේක සම්පූර්ණයෙන්ම කඩලා දාන්න පුළුවන් වෙන්නේ නමුත් අඩිය දකින්න පුළුවන් වෙනවා පළවෙනිම පහරෙන් ඒකට මට මතකයි කියනවා මේ ඥාන සංසය අපිට නිදර්ශනයක් කිව්වා නිවන නිවීම දේශනා කරනකොට ඒ විජේබා රජුට විජේබා රජු තමයි ලංකාවේ ඉඳලා 20000ක් සෙනග අරගෙන ගිහිල්ලා තිනවා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවට ගහලා සොලින්ට ගහලා සොලි 20000ක් මේ යුද සිරකරුව අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ එන වෙලාවේදී මුහුදායින්ට ගිහිලා හිටපු යෝධෙක් නීලමායෝදය හරි කවුරු හරි. එයා චක්‍රායුධය අරගෙන ඇඟිල්ල වටේ කරකොල කරකොල කරකොල කරකොල මුහුදට ගහපුවාම මුහුදේ අඩියට යනකම්ම දෙකට කැපිලා 20000ක් සෙනග යනකම් මුහුද දෙබෑ වෙලා තිබුණා කියලා. නමුත් අපි දන්නා දෙබෑ වෙලා නැති වුණත් හරියට ගැහුවොත් මුහුදේ අඩියට මෙනකම් කපන්න පුළුවන් කපපු ගමන් ආයෙ මුහුද වැහිලා යනවා. එතකොට පේනවා මේක මේ වතුර කන්දේ යට අඩියක් තියෙනවා කියලා. ඒ වගේ තමයි පළවෙනි සෝවාන් මාර්ග ඥානදි වෙන්නේ මේ කරකොල ගහපු යගදාව චක්‍රාවාටය කියලා අඩියටම වදිනවා. වදිනකොට පේනවා හැබැයි ඒත් එක්ක මේක වැහිලා යනවා. දෙවෙනි තුන්වෙනි හැටේ ගැහුවට පස්සේ තමයි ඒක සංයෝජන නැත්තම් කෙලෙස් විචිකම පරිඋත්තාන අනුසය වශයෙන් සේරම ගලවලා යන්නේ. මේක කල හැක්කක් කියන එක ප්‍රත්‍යක්ෂ වෙන්නේ සෝවාන් මාර්ග ඥානෙදී බෞද්ධයා සාමාන්‍ය ඇදහිල්ලෙන් පිළියර ගන්න කරන්න පුළුවන් කියලා. අබෞද්ධයා මොනම තාලකින්වත් පිළිගන්නේත් නැහැ මේක කරන්න බෑ කියලා. ඒක දෙයයන් ආංශික වැඩක් මේක ඉතාමත්ම මිනිසෙකුට නොගැලපෙන නොකල හැකි වැඩක් කියලා පැත්තකට දාලා තියෙනවා. ඒක තමයි දෙයියන්ගේ පැත්තට දීලා තියෙන්නේ. දෙයියන්ාංශිකේ පැත්තට. බෞද්ධය නෑ. බෞද්ධය කියන මේක කිංකුසල ගවේෂීව හරියට වැඩ කෙරුවොත් පරිඋත්තාන කෙලෙස් කැපුවා වගේම අනුසය කෙලෙස් කපන්න පුළුවන් කියලා. නමුත් ඒක ප්‍රත්‍යක්ෂ වෙන එක හතර පාරකින් තමයි සිද්ධ වෙන්නේ. එමීට එමීට එමීට එමීට වෙනවා. ඔතේ පහ වෙනකොට පහ වෙනකොට ඒක ඇබ්බැහියටම යනවා. දැක්කට පස්සේ නික්ලේශී තත්ත්වයක් ආයේ කෙලස් තත්ත්වයට එන්නේ ගාලක වැඩ කරන මිනිසයා මඩ ගාගෙන වැඩ කරන මිනිසයා නාල සුදුවන්නුමක් ඇඳකට පස්සේ ආයෙ ගොමකට ගන්න යන්නේ. හෙට කරනවා ඒක වෙනම දෙයක් ආයෙ කරන්න. මේ වගේ පිරිසුදු தත්ත්වය දැක්කට පස්සේ මේ පිරිසුදු තත්ත්වය රැකගෙන යන්න හිත ඇතුළෙම ශක්තියක් තියෙනවා. ඒ නිසා අනුසය කෙලෙස් පොඩ්ඩකට හරි නැති වෙච්ච වෙලාවක තේරෙන පටන් ගන්නවා මහා පුදුම මේ පිවිතුරු ගතියක්, සම්පත්‍ති කරගතියක්. සංതൃප්ති කරගතියක් මේ ලෝකෙ මොන්නම සැපකින්වත් ලබන්න බැරි ඒ ඒකට සාසන සම්පත්තිය කියලා කියනවා ඒක තහවුරු වෙන තැන තමයි පළවෙනි වතාවට හෝ යෝගාවචරය මේ අනුශය පිළිබඳව අවබෝධයක් ලබන වෙලාව ඒකයි කියන්නේ භාවනා බෞද්ධ ජීවිතයේ අත්‍යන්ත ලක්ෂණය අනන්‍ය ලක්ෂණය තමයි මේ විපස්සනා කරලා අනුසේ නැති තැනට අඩු ගන්න කිට්ටු කරලා හිත පින්නලා ගන්න එක. සමතෙන් කවදාකවත් යන්න බෑ දෙන්නේ. මොකද සමතෙන් කරන්නේ පරිඋත්ථාන කෙලස් නැත කරන එක විතරයි. නමුත් විපස්සනාවේදී අනුසේ කෙලස් පිළිබඳව පොඩ්ඩක් ලං කරලා පෙන්වන නමුත් විපස්සනා ඥාන කියලා කියන්නේ ඒ ඥාන පහළ වෙන ලාවේ අනුසේ අර යකඩාවෙන් ගහපු වෙලාවගේ අඩිය කපනවා. නමුත් ටික වෙලාවකින් ආයෙවිලා වතුරින් වහලා දානවා. සෝවාන් මාර්ගයේ සමානලට චිත්තක්ෂණ කීපයක්ම ඒ අඩියම පාදලා තියෙනවා හරියට කියනවා නම් අර 20000ක් සෙන යනකම් මුහුද දෙපා වෙලා හිටියා වගේ පේන්න පටන් ගන්නවා. සංඝාසයකට අනාගාමි ආර්ය ශ්‍රාවකේ වහන්සේ නමකට පටිගයයි රාගංශයයි නැත්තම් දැන් මට තේරෙන විදිහට රාගංශය තියෙන නිසා නම් සැප වේදනාව වෙන්නේ පටිගංශය තියෙන නිසා නම් දුක ඉන්නේ ඒ තනත්තාට දුක සැප නැතුව නිකන් වේදනාවක් එනවාද? තාම කියනවා මේ අවිජ්ජානුසේ තියෙනවා. ඒ නිසා අදුක්කම සුඛ වේදනා વિશે පටලැවිලි තියෙනවා. මේක නිවන් මාර්ගයේද හරිද වැරදිද කියලා අවිජ්ජානුසේකට ඇති වෙන නුරුස්නා ගති වගේ වෙන්නේ ඉතින්. හැබැයි ටික වෙලාවකින් ඒක නිකන් විදුරක ආපු කුණක් වතුර වතුර රෙදි ගාලකින් පීලා දාන්න පුළුවන් ඒ පියන්න පුළුවන් නමුත් ඒ වීදුරේ තාම දුවිලි අල්ලනවා ඉතින් ඒ ගතිය නිසා ඉතුරු වෙලා තියෙන ඒ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා අවිජ්ජානුසය තියෙන නිසා තාම මේ සැලෙන ගතිය වගේක් තියෙනවා ඊටාම ලස්සන සංසිද්ධියක් හිතෙන්ද කියනවා රූප රාග අරූප රාග උද්දච්චය කියන චෛසිකේ තියෙන උද්දච්චයේ හිත අන්ධවන්න කරනවා අන්දමන්ද කිරුවට පස්සේ අවිජ්ජානුසේසා පහළ වෙන නුස්නා ගති කම්මැලි ගති වගේ දේවල් කුඹල වෙනවා. කුඹපුවාම මේ නුස්නා ගති පටිඝානුසේ වශයෙන් වර්ධවල තේරුම් ගන්න. ඒ මොකද හේතුව තියෙන අර උද්දච්ච නිසා. උද්දච්ච කියලා කියන්නේ මේ ඇවිස්සලා දාන නිකන් මේ රුස්සන ගතිය නිසා මේ සමහර වෙලාවලට අනාගාමී කෙනෙකුට උනත් මට රාගය තියෙනවා කියලා වැටහෙන්නේ ඉඳී තියෙනවා චිත්තක්ෂණ දෙක තුනකට. ඒ මොකද හේතුව රූප රාග රූප රාග ගතිය උද්දච්ච හිතද මේ කුඹලා දක්වනවා. අරූප රාග කියන එක පටිගිය විදිහට කුඹලා දක්වනවා. නමුත් වැඩි වෙලා දුවන්නේ මොකද හේතුව ඇත්ත රූප රාගය ඇත්ත කාම රාග නෙමෙයි මෙතන තියෙන්නේ පටිගේ. ඇත්ත පටිගේ නෙමෙයි තියෙන්නේ අරූප රාගේ. ඇත්ත කාම රාගය නෙමෙයි තියෙන්නේ රූප රාගේ. නමුත් උද්දච්ච චෛතසිකය කියලා කියන්නේ මෝහා කරන අන්දමන්ද කරන වචන වචන තියෙන දැන් අංජබජල් කරනවා කියන්නේ. ඊට අංජබජල් කරනවා. අංජබජල් කරුවා පස්සේ නැති කෙලෙස් තියෙනවා කියලා වෙන මොකද අපේ මේ මේ පෘථග්ජනයාගේ ඉඳලා මේ කියන මේ පාහර ගතියක් තමයි තමන්ගේ තියෙන වැරදි ටික ගැන තැවි තැවි ඉන්නේ. කෙලෙස්මයි අපි හොයන්නේ. කවදාකවත් නිකන් ඉන්න වෙලාවක අනේ මට මේ භාවනා කරනකොට භාවනා වැරදුනත් අඩුවන්නේ සත්තුනමර මම මේ වෙලාවේ ඉන්නවනේ. මම හොරගමක් කරන්නේ අනේ මගේ අතින් කාමීච්ඡාචාරය වෙන්නේ අනේ මගේ අතින් වැරදි වචන පාවිච්චි වෙන්නේ නැහැ කියලාවත් අපිට කවදාකවත් භාවනා කරන හොඳක් හිතෙන්නේ අනේ මට දිබ්බ දක්න ලැබුණේ මට ආසින් යන්න බැරි වුණා. මට අනිකට ආලෝකේ පහළ වුණේ නැහැ. උත්තර තමයි මේකට මේකට පු탁 ගතිය කියලා කියන්නේ. අර කුණමයි ලොකු කර කර බලන්න. කමඩා සුද්ධ කරන පොඩ්ඩක් අහගෙන ඉන්නකො. උද්දී ඉඳලා හැන්ද වෙනකන් කියන්නේ මට අරක නැතුණානේ මේක නැතුණානේ මේක නැතුණානේ. ඒක තමයි බුදුහාමුදුරුව කනගාටු වෙන්නේ. අනේ මෙච්චර මේ මිනිස්සු මෙච්චර ලෝකේ කාමයට යද්දි මිනිස්සු භාවනා කරනවා කියලා සතුටු වෙන්න එපා. දැන් භාවනා කළා අරක ලැබුණේ. භාවනා කළා මේක ලැබුණා. ලැබිච්ච දේ මේ මේ 3.3ද 3.5ද 8යි 2ද කියලා ඉතින් ගණන් කර කර ඉඳලා ඒකේ තියෙන කොන කොන හන ගතිය තමයි හොයන්නේ. ඒ වගේ අනාගාමී වෙනකොට තාම තියෙනවා අර කියන අවිජ්ජානුසී ඒකෙමුත් කරන්නේ රූප රාගේ බව කාම රාගේ කියලා පුබ්බල පෙන්නනවා. අරූප රාගේ පටිඝේ වශයෙන් පෙන්නනවා. ඒ නිසා අනාගාමී පුද්ගලයාට බව කළ යුත්තක් තියෙනවා. මානිය ස්වාමීන් වහන්සේ මානිය එනකොටත් තණ්හාව වගේ පෙන්වන්න පුළුවන් නේද? තණ්හා මාන දිච්චි වල දිච්චිය තමයි අපි ලෝකේ හයියෙන් කතා කරන්නේ ඕන සෝවාන් වෙනකොටම කරලා. දිච්චි බොහොම මතු පිටම තියෙන එක. ඊගාට මාන්නේ රාසියත් වෙන කම තියෙනවා. දෘෂ්ටි සාමාන්‍ය අනාගාමී විතර වෙනකොට කඩලා යනවා. දෘෂ්ටි වල තියෙන දෙයක් නැහැ. පිටේ ඉන්න කටිය නම් තාම කියන වගේ පේන තියෙනවා. මම ඇතුලෙන් බය වෙන දැන් නම් මාන්නේ අස්මිමානේ මාන අනුසය ඒක ගොඩක් ඇතුළට යන දෙයක්. මොකද මානන්දේ නැති වුණොත් මේ මනුස්සයා තුළ මේ ජීවත් වීමේ ආසාව, නිෂ්පාදනය කිරීමේ ආසාව, නව නිර්මාණ, කෞශල්‍ය, ශිල්ප සීරම හැලෙනවා. වැඩන්නේ මොකක් කරන්න අවශ්‍යතාවය නැහැ නිසා කියනවා නිකන්. මේකට උපමාවක් විදිහට කියනවා බැරි වෙලාවක්වත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදීම ආනන්ද හැඳුර රහත් වුණා නම් ත්‍රිපිටකයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. සූත්‍ර පිටක කටපාඩම් කරන්න ඕන කම නැහැ. ඒ රහත් උනාට පස්සේ වැඩ නැහැ. මේ උපාලි හාමුදුරනගේ මේ රහත් වෙලා හිටියේ විනී පිටේ සාකච්ඡා කරා. ආනන්ද හාමුදුරන්ට මෙච්චර ක්‍රිස්ටල් කීයේ මතක හිටියේ මොකද? තාමට වැඩ තියෙනවා ඊළඟ කෙලස් තියෙනවා කියලා මේ මේ ධර්මයේ තියෙන වටිනාකමක් තිබුණා. රහත් උනාට පස්සේ ධර්මේ වැඩ නැහැ. ඒක දාලා යනවා යන්නේ. ඒක නිකන් ගංගෙන් ගොඩෙච්ච මනුස්සයා පාරුවත ඇරියා වගේ. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ කියන දිටි මති චිති ගති ඇති උනේ තාම පිරිච්ච නැති කලයක් හින්දා. එතකොට නිර්මාණශීලීත්වයක් තියෙනවා. එතකොට මේක රකින්න දෙයක් තියෙනවා. මම හැඟීමක් තියෙනවා සාසනය කියලා. මේ රහතන් වහන්සේ අකතඤ්ඤෝ අසද්දෝ. ආය කෘතඥතාවයක් නෑ රහතන් වහන්සේ. ආය සත්‍තාවක් ඉතුරු වෙන්නේ මේක. මෙහෙම කරන්න ඕනේ කියලා. මොකද සද්ධාවෙන් කළ යුතු කරලාම ආරයි. කෘතඥතාවේ නෑ එයා ආය කාටවත් කෘත වේදී වෙන වෙන තමන්ගේ වැඩ ඉවරයි. ඒක නිසා අපි ළඟ මේ තියෙන නිර්මාණශීලීත්වය අපි ළඟ මේ තියෙන ප්‍රගතිශීලීත්වය අපි ළඟ මේ තියෙන නව නිර්මාණ සේරම කෙලස්. කෙලස් තියෙන තාක්කල් තමයි ඒක වටිනාකම තියෙන්නේ. ඉතින් ඒකට Nobel Prize හම්බ වෙනවා, මැග්සීසේ සම්මාන හම්බ වෙනවා, ඉතින් නායකකම් හම්බ වෙනවා, සේරම කට්ටියක් තියෙන සාදු කිය කිය යනවා. නමුත් බුදුජානනාංශ කියනවා සේරම ඉන්නේ මේ තණ්හාමානදිත්‍ය කියන කෙලස් මුල් තුනෙන්. ඉතින් මේව නැතුව ලෝක ජීවත් වෙන්න බෑනේ. නිසා කොහොම හරි කුලියට හරි කමන්නේ සුපර් මාකට් එකේ හරි කමන්නේ මාන්නේ පොඩ්ඩක් තියාගන්න. නැත්තම් ගෙනියන්න බෑ මේ ගේම. මේ මේව භූමියේ ගොඩනැගිලි හදනෙවුවා මොනම දෙයක් කරන්න බෑ මාන්නේ නැහැ. ජීන්සා තියෙන එක හොඳයි. නැත්තම් රිට්‍රීට් කරන්න බෑ. සල්ලි දීලා හරි කමන්නේ ටිකක් කොහොම කොහම හරි ගහපල්ලා බම්පෙස්සන් කියලා ඒ සල්ලි මාන්නේ ටිකක් තියාගෙන ඉන්න ගැතියි. ඒක නිම වෙලා තියෙන සල්ලි ගවන්න නිකම් හම්බෙලා තියෙන අපිට දැන්. අපි ලං කොහොමඩක්වත් තියෙනවා. ඉතින් දැනගෙන ඉන්න එකයි තියෙන්නේ මෙච්චර මඩ රාත්තල් ප්‍රමාණය බඩේ තියෙනවා කියලා. මෙච්චර කාලා දැන් බඩේ මෙච්චර මඩ තියෙනවා කියලා දැනගත්තාම හරි. නෑ කියලා කියන්න යන්න එපා. ඒකකොට ඒකමත් මුසාවාදයකට පැටලෙනවා. ස්වාමීන් වහන්සේ මට තවත් උදාහරණයක් මතක් වුණා අර මේ විඥානයේ රූපයට විඥානය ඇති වුණාමයි රූපය ඇති වෙන්නේ කියන එක මේ කස්කුරුන්ගේ ඥානানন্দ හාමුදුරුවෝ කියන්නේ උදාහරණේ අර බල්ලා හේදන්නේ බල්ලා බල්ලා වතුර දිහා බැලුවාම බැලුවොත් විතරයි දකින්නේ කියන අර්ථය නේද? ඔව්. බලන නිසායි පේන්නේ නැත්තම් පේන නිසා බලනවා නෙවෙයි. අපි කියන්නේ මේ මේ පේන ඒක පේන නිසායි මම බලන්නේ කියලානේ. මොකද ලස්සන ඔය අපේ පැරණි මේ ළමා කතාවල හරියට තියෙනවා මේ මේ උපමාව පෙන්ලා දීලා තියෙනවා. දැන් අපි ස්කෝ පන්ති ළමයි ටීචර් නැති වෙලාවේදී එක එකට විරිත්තන කොණිතනවනේ. ඉතින් අර අහිංසක ළමයාට අනිකට ඉතින්ලා බැලුවොත් ඒ බල පේන්නේ. ටීචර් කෙනෙක් මොකටද බලන්නේ කියලා. නෑ යා විරිත්තේ හින්දානේ මම බලන්නේ කියන්නේ. අර මෙයා විරිත්තන්නේ බලන හින්දා තමයි. බලන දෙවිද නෑ ඉවරයි. මෙහෙදි වගේ වැඩක් වෙලා ආදී නඩුවක් ගියා. ඒ කියම් ගියාම හොඳ නැහැ ඒක නිසා මම නිකන් ඉන්නවා. කොහොම නමුත් අපිට පේන්නේ අපි පේන නිසා බලනවායි කියලා අපි හිතන්නේ. ඒ රාග චරිතයක් රාග චිත්‍රයක් තිබුණා මම බැලුවා මට රාගෙ මතුණා. ඒ නිසා උන්විඥා නැති කරන්න ඕ මරන්න ඕ. දෙය රාගය ඇති කෙරුවා. එහෙනම් මට මේ කවුරු හරි ද්වේෂය ඇති කරන එකක් නැවුවා. ඒ නිසා මම බලපු නිසා මට ද්වේෂය පහළුණායි කියලා ඒක නැති කරන්න අපි විවස්ථා හදනවා. මේ ඔය හැම විවස්ථාවකම කියවලා බලන්න කාටද මේ කරන්න හදන්නේ? ඔක්කොම අපි හිතනවා විවස්ථාවලින් එක හදන්න පුළුවන් කියලා. මොකද පරිබාහිර තමයි අපි හොඳ නරක හරි වැරදි රාග ද්වේෂ බලන්නේ. මොහු සර්වඥාන්සේ කියනවා මොනවත් හදන්න කියලා හිත හදාගනි. අදුවට පස්සේ ලෝකේ මොනම මඟුලක්වත් නැවක ශූන්‍යතාවයක් තියෙනවා. ওই ශූන්‍යතාවයට අර්ථකථනය දෙන්නේ අපේ රාගෙන් තමයි. අපිෙන් තමයි මේ කාලවට්ටම් දාන්නේ. නිසා මේක සුද්ධ කරගත්තට පස්සේ ලෝකේ හදාන දෙයක් නැහැ. ලෝකේ හට වටේ හංගෙලන්න යන්න එපා. කකුලට හේතු දෙකක් දාගන්න. අපි හදන්නේ එහෙම නෙවෙයි අපි හදන්නේ කොහොම කෙරුවක ඒ සෙරෙප්පු දාන්නේ කොන වෙලා කරද හැකි අපි මේ ලෝකෙ මට්ටම් කරලා එමු ලෝකෙ හංගෙලලා පස්සේ සෙරෙප්පු දෙයක් හොයාගන්න කියලා. ඒක තමයි මයින්ඩ් ඕන් බිස්නස් කියලා කියන්නේ. Tamange මේක හදාගන්න උනන්දු වෙනවනම් ආයේ ලෝකෙ හදන්න දෙයක් ඇති වෙන්නේ නැති ඒක හේතු ගන්නන් තමයි 84000ක් ධර්මස්කන්ධේ බුදුහාමුදුරෝ දේශනා කරේ. ඒත් අපි හිතන්නේ බාහිරේ හදලා Tamange දී කරමු කියලා. ඔය විපස්සනා විදි විතරයි එහෙම මම සොම්බරයි හරි අසොම්බරයි කියන හිතනනම් දැන් මට මේ කොටේදී ආවගෙන ඒක මේ කැස්සද එහෙම නැත්නම් සැපද දුකද කියලා ඒක තේරෙන්නේ ඒක තුල නෙවෙයි ඒක තියෙන තමන් බලන සිතානවා ඒ කියන්නේ මම මගේ හිතේ ක්‍රියාත්මක වෙන විදිහට තමයි දෙයක් තුළ ඇලීම ගැටීම ඇති වෙන්නේ ඔය ඒක නිසා දැන් මෑණියෝ කිව්වොත් මේ මේ මේ කොට්ටේ කැතයි කියලා මට කියන්නේ මෑණිගේ හිත කැතයි කියලා. දැන් මෑණියෝ කිව්වොත් හරි ලස්සනයි සුන්දරයි කියලා. ඒතකොට දැනගෙන මේක සුන්දරයි කියලා. ඒක ඒක ලියන්න මිනිස්සෙක් මේ මේ දේවල් වෙච්ච නිසා මෙහෙම වෙන්නේ කියන ලස්සන නවල් එකක් ලියලා තිනවා. දවසක් මිනිස්සෙක් රුසියාවේ කෝච්චිය ගිහිල්ලා බහිනකොට වෙලාවට වැඩි ප්‍රමාවෙච්ච නිසා රෑ 11 පැනලා. 11 පැනලා රෙස්ටොරන්ට්ස් නෑ මොනවාක්වත් වහලා. ඒ නිසා මිනිස්සයා ඉතින් අතරන වෙලා කරගන්න දෙයක් යනකොට මිනිස්සෙක් රෙස්ටොරන්ට් එකක් වහමින් ඉන්නවලු. කාන්තාවක් ඉතින් ගිහිල්ලා යාප්පු වෙලා කියලා තුන ඕගොල්ලන්ගේ වෙලා ඉවරයි. අනේ මට යන්න තැනක් නැහැ කොහොම හරි. ඉතින් අර මිනිස්සයා කිව්වලු අනේ මම බොහොම කැමැතියි වැඩේ කරන්න. මේ මේ අපි වෙලාව හැටියට 10ට වහනවා මට ප්‍රමා වුණා මම ඉතාම සන්තෝෂෙන් දෙනවා කියලා. ඉතින් ඒ ඒ රෙස්ටොරන්ට් එක හදිස්සියේ දීපු නිසා මේ මිනිස්සු දවසක් වැඩිපුරත් ඉඳලා ගිහිල්ලා. ඊට පස්සේ දවසකුත් ඇවිල්ලා යාළු වෙලා අන්තිමට ඒ දෙන්න බැඳලා එයා නාව කතා කරලා කියනවා ඒ තමයි මගේ අම්මා කියලා. මම ඉපදිලා තියෙන්නේ එහෙම අහම්බෙන් අපේ තාත්තයි අම්මයි දෙන්න කොහෙද හම්බෙලා තියෙනවා ඒ නිසයි මම ඉපදුනේ. අම්මලා තාත්තලා මේ පිරිමි දරුවෙක් හම්බෙන් ගෑනු දරුවෙක් හම්බෙලා කරලා කරපු එකක් නෙවෙයි. මේ ලෝකේ කියන්නේ අහම්බයක්. හම්බුනට පස්සේ කේන්දරයක් හදාගෙන ඊට පස්සේ මේ මට නම්බුකාර පුතෙක් ඉපදුනා මට අවනම්බුකාර පුතෙක් ඉපදුනායි කියලා ඉතින් ඒක බදාගෙන ඊට පස්සේ ඒ දරුවයි ඒ අම්මයි අතර ලොකු සම්බන්ධකම් ඇති වුණාට මේක පොට්ට chance එකක් මේක තියෙනවා මුළු ලෝකෙම තියෙන පොට්ට chance එක කියන්න මොකදෝ මොකදෝ වගේ අපිට මගේ දරුවා එහෙම නෑ මගේ දරුවා අපි දෙන්න අතර ලොකු සම්බන්ධයක් තියෙනවා ඒකේ මේ අහම්බේ තජ්ජා තජ්ජා කියන එක එතන එයින් නිපන්දේ දිහා බලනකොට මේ පහන් දැල්ලක මොන ස්ථිරතාවයක්ද තෙලුත් ගෙවෙන දෙයක් නම් තිරෙත් ගෙවෙන දෙයක් නම් පහනත් මැටි නම් ඔය පහන් දැල්ල ගැන ඔච්චර සැලසුම් හදන දෙයක් නෑ ආලෝකයේ ගෙවි ගෙවි යන එක. එනිසා මේ අදගත කරන ජීවිතෙත් ඔය පහනේ දැල්ලක් වගේ එකක් ඕක බැඳගෙන ඕක අල්ලගෙන මේ නටනට දඟලනට වැඩිය. දඟලන්න ඒක ඇති ප්‍රශ්නයක් නෑ නැත්නම් අපිට ඒව බල බල ඉන්න වෙලාවක් නෑ නේ ඕගොල්ලෝ බලා ගන්න. නමුත් බුදුහමරෝ පෙන්වන පැත්ත පොඩ්ඩක් බලන්න. මේ පෙන්වන්න හදන්නේ මෙව්ව අල්ලන උනට වැඩිය ව්‍යවෘත වුණොත් පුතාමත්ති ධනම්මත්ති इति බාලෝ විහඤ්ඤති කියලා මට දරුවෝ ඉන්නවා මට වස්තුව තියෙනවා කියලා බාල අන්ධ ජනතාව මේකේ වෙහෙස ගන්න. අත්තායි අත්ත නෝනත්ති කුතෝ පුතා කුතෝ දන. උඹට උඹවත් නැති වෙලාවේදී මොන ධනේද මොන දරුවද කියලා අහලා. ඉතින් ඒක සාමාන්‍ය මේගොල්ලන්ට කිව්වට දායකයන් දෙම කිව්වත් එහෙම දාන දෙන එකක් නැහැ. මොකද ඒගොල්ලන්ට දාන දීලා තව වස්තුව යෝන කරන්න, තව දරුවෝ යෝන කරන්න. නමුත් මෙතන පෙන්වන්න හදන්නේ ওই ඉල්ලන උඹලටවත් උඹලගේ ආත්මවත් නැතිනම් මොන දරුවද මොන වස්තුද මේක මේ බයි ප්‍රොඩක්ට්ස් මේක නෙමෙයි මේන් ප්‍රොඩක්ට් එක. ඉතින් මේ තජ්ජා කියන වචනේ, තදුපපන්න කියන වචනේ, නැත්නම් තම්මේතාවේ කියන වචනේ අද මේ ෆිසික්ස් වල ඒ ක්වොන්ටම් ෆිසික්ස් වල නෑ බෑ කියන මට්ටමකට ඔප්පු වෙලා තියෙනවා. ඔප්පු වුණාට පස්සේ තමයි ඒක බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600කට ඉසලා යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යමක් යමක් ගැන මඤ්ඤණා කරන්න පටන් ගත්තොත් ඒක නිසා මේක අන්‍ය දෙයක් බවට පත් වෙනවා කියලා කියලා තිබුණ එක මේ වචන ටිකවත් අද වෙනකන් රැකුනේ අවුරුදු 2600ක් පොඩි දෙල්ලමක් නෙවෙයි සෑහෙන ගාණක් මේක දැකගෙන දැනගෙන මේකේ ගැඹුරක් තියෙනවා කියලානේ කටපාඩම් කරලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි කොච්චර මේ අවුරුදු 2600ක් ආපු රහසක් අපි ළඟ ලැබිලා තියෙනවා. අර හොඳ වෙලාවට ඒක අර විද්‍යාවෙන් දැන් අත දාලා පෙන්වන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා බෞද්ධයා එහෙම නැත්නම් මේකට උරුම වාසී කියන මිනිස්සයා රැකලා තියෙන මානවයට අයිති ප්‍රධානම අර්ථය. නමුත් 99.99ක් බෞද්ධයවත් ඒක දන්නේ නැහැ. බුදුහාමරගේ ප්‍රධාන පණිවිඩය මෙතනයි තියෙන්නේ කියලා මේකයි බුදුහාමරගේ පණිවිඩයේ අත්‍යන්ත ලක්ෂණය පැහැරනොහැරි ලක්ෂණය කියලා බෞද්ධත්වයේ භාවනාවත් විපස්සනාවත් ගණන් ගන්නෑ. ඒක ආගමක් බවට පත් කරගන්න තියෙනවා. ඉතින් ඒ ඒ එහෙම තියුණත් මහසි සාඩෝ සෝංශ කියනවා ශාසනයේ කැඳ වේලක් ගන්න තරමක්වත් පවතින සීල සමාධි ප්‍රඥා වන්න මිනිහගේ පපුවේ මිස වෙන කිසිම ගොඩනැගිල්ලක නෙමෙයි. වෙන කිසිම ආගමක මධ්‍යස්ථානයක හෝ ආයතනයක නෙමෙයි භාවනා කරන මාසික පපුවේ නිසා උඹ එක චිත්තක්ෂණයක් සත්‍ය වඩනවනේ. චිත්තක්ෂණයක් විපස්සනා වඩනවා ශාසනයෙන් උඹට කරන්න තියෙන ලොකුම සේවීම යතින් වෙනවා කියලා සතුටු වෙනවා. මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපයි කියන. එතකොට මේ යෝගාවචරයට පිරිච්ච ගතියක් එනවා. මොනවා නොලැබුණත් අඩු ගන්න මම හැමදාම භාවනා කරනවා. අඩු ගන්න ඉඳගෙන ඉන්නවා. කවුරක් අවිල්ලා අපිට මේ ස්තුති කරන්න ඕනේ කවුරක්වත් අවිල්ලා අපිට සාදු කියන්න ඕනේ අපි ගන්න ඕනේ මේක මගේ අම්මා කිව්වට නෙවෙයි මං කරන්නේ. මගේ තාත්තා කිව්වට නෙවෙයි මං කරන්නේ. මගේ ගුරුවරයෙක් මට කවදාකවත් කියන්නේ නැහැ භාවනා කරපන්. ඒ නිසා නමුත් මං අම්මට තාත්තට ගුරුවරයන් විරුද්ධ වෙලක් නෙවෙයි. මම හොයාගෙන යන ගමනක් මේකේ. ඒකත් අහම්බයක් නේ. ඒකත් හොඳ පැත්තට වෙච්චයක් නේ කියලා ඒ තජ්ජා ලක්ෂණය. එයි නිපන්දේ. ඒකට කියන්නේ ද uh, ignition element කියලා. දෙකක් එකට වෙච්චම ignite වෙනවා. ignition එක ගිනි කුරු ගින් පෙට්ටිය වයින්නකොට ඇති වෙන ගිනි පුළඟ වගේ මුළු ජීවිතේම මේ පුළඟක්. එනිසා ඔකට සැලසුම් හදන්න ෆෝමියුලාස් හදන්න ඒව කරන්න යන්න එපා. අපිට තියෙන එනේන දේට එළඹ වාසිය කරන එක තමයි තියෙන්නේ. The sound of one hand clapping කියන්නේ තෝකද sir? One uh, one uh, ඒ කියන්නේ ඒකට දීලා තියෙන මේ uh, මේ කෝන් එක එහෙම නැත්නම් පසල් එක තමයි තනි යටි අප්පුඩිය සද්ද මොකද්ද කියලා. අප්පුඩිය ගන්න දෙකක් කියන්නේපෑ. තනි යටි අප්පුඩිය සද්ද මොකද්ද කියලා. අපු කොච්චර වාතයට ගැහුවත් අපුඩයක් නැගින බුදුහාමුදුරුවෝ කියනවා හිස් අවකාශයේ චිත්‍රන්දින්න බෑ කියලා. පින්සලේ කොච්චර චිත්‍ර තිබ්බත් ඒක ගැටෙන දෙයක් තිබුණ නැත්තම් චිත්තේ තර වෙන්නේ නැහැ. තර වෙන්නේ. තර වෙන්න අවකාශය තියෙන්න eBay. ඒ රූප තිබුණාට අපේ තර වෙන තැන තමයි චක්කු මේ සෝක සෝතප්‍රසාදේ කියන සෝතප්‍රසාදේ නැතුව මේ රූප ඇවිල්ලා කනේ වැදුනට, නහය වැදුනට, දිවේ වැදුනට මොනවාක්වත් කුප්පන ගතියක් එන්නේ නැහැ. ඉද්දන ගතියක් එන්නේ නැහැ. නමුත් අපිට රූපේ ඇහැට දැක්කට පස්සේ අපිට තියෙන මුළු ඇඟෙම අපි විඳිනවා. නමුත් ඇදෙන්නේ බොහොම පොඩි තැනක. ඉතින් ඒක වැහුවට පස්සේ ඇහැ බහගත්තට පස්සේ රූප තියෙනවද නැද්ද? අදාළ නැහැ. තනියකින් ඒ කියන්නේ චක්කු ප්‍රසාදේ නැතුව රූපෙට කරන්න දෙයක් නැහැ. රූප තිබුණත් ඒව අවලංගු වෙලා යනවා. ඒව අබහුවේ වෙලා යනවා. ඒ නිසා කියනවා හද්දකලයක් නැද අඳුන් ගහක් ඇදගෙන වැටුණු සද්දයක් ඇහෙනවද කියලා. හද්දකලි කියන්නේ මිනිහෙක් පයින් හත් දවසක් යන තරම් දුර මිනිහෙක් නැති තැනක විශාල හඳුන් ගහක් ඇදගෙන වැටෙනවා. සද්දයක් තියෙන්නේ කියලා. මොකද හිතේ? ඒ නිසා සද්ද අපිට කරදර කරනවා නෙමෙයි අපි කරන්නේ සද්ද වලට කරදර කරනවා. ඒක සද්දේ යන්න අපි ඒක අල්ලගෙන මේක බබෙක් කෑ ගැහුවා මේක මිරිස් ගලේ සද්ද මේක පෝල් බිජින සද්ද මේක ගෑනු සද්ද පිරිමි සද්ද කියලා ඒකට ලේබල් එක අල්ලගෙන ඊට පස්සේ ඒකට වෛර කර කර ඉන්නවා. එහෙම නැත්නම් මේ අමරදේවගේ සද්ද නැත්නම් මේ නන්දමාලිගේ සද්ද කියලා ඒක බදා ගන්න. මේ සද්දේ ඉන්නේ යන්න අපි ඒකට කොක්ක ගහලා අර බොබින් එකේ නූල වගේ ඒකත් එක්ක රස විඳ විඳ අනේ මං හරි වාසනාවන්තයි මේ සද්දය වුණාට මං හරි අවාසනාවන්තයි මේ සද්දය වුණාට කියලා අපිට මතක නැහැ මේ සද්ද කරන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ කොක්ක ගහන එකනා කියලා. ඉතින් ඒක නිසා මේ අන්තිමට අපි ස්ටෝරි එකක් හදාගන්න කතාවක් කොහොම හරි හදාගන්න. ඊට පස්සේ ඒක ඔප්පු කරලා දෙන්න ඉතින් උදේ ඉඳලා හැන්දනකම් කතා කර කර ඉන්නවා. ඇති කරගත්ත අර ප්‍රපංචය. හොඳයි අපි 10ට කිට්ටු කරන වෙලාව වෙන කීවිතු කලිතු ප්‍රශ්න මොනක්වත් නැත්නම් යෝජනා කරනවා අපි පුරුදු පරිදි අපි පස්වෙනි දවසට 3 4 5 6 හතරවෙනි දවසනේ හතරවෙනි දවසට සාර්ථකව අපේ වැඩ කරගෙන ගියා. ඉතින් මේ දක්වා ඒ සාර්ථකව පැවැත්වගෙන යෑමේදී පෙනී නොපෙනී උදව් කළා වූ සිටිනාටම අත්මේ රස කරගන්නල දැන් කුසලයක් වෙනවා නම් ඒ කුසලයේ අත්පත් වේවා. ඒ අත්ෝ සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා